සත්‍ය විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති සිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ සිතේ බික්ඛු භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන මා බ්‍රාහ්මනේන මා දේවේන මා මාරේන මා බ්‍රහ්මුණාවා තේන චිවාලෝකස්මින් යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්කන දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචිකන දේශන පඤ්ඤපන පට්ඨපන විවරණ විභජන උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජන උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාං අරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජන උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ අරහත සම්මා සම්බුද්දේන බාරණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අපපතිවත්තියං සමනේන මා බ්‍රාහ්මනේන මා දේවේන මා මාරේන මා බ්‍රහ්මුණාවා කේන චිවාලෝකස්මින් යදිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුංගාකා සම්බ්‍රහ්මචාරීණං සයතාපි භික්ඛවේ ජනිත්ති එවං සාරිපුත්තෝ සයතාපි ජාතස්සයා පදේතා එවං මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්කවේ සත්තේ සෝතාපට්ටි ඵලේ විනේති මොංගල්ලානු උත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරියරිය සච්චානි විත්තරේන ආචික්කිතුම් දේසේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරිතුම් විභජිතුම් උත්තානිකාතුන්ති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසන විහාරං පාමිසි තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ අචිරපක්ඛන්තේ භගවතෝ බික්ඛු ආමන්තේසි ආවසෝ භික්ඛවෝති ආවසෝතිකෝ තේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චසෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝචේ තථාගතේන ආවුසෝ අරහත සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේන මාමාරේන මා බ්‍රහ්මුණා වාකේන චිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජන උත්තානි කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචිකන දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජන උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස ආරිය සත්‍යස්ස ආචිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා නිවරණා විභජන උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස ආරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාං අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමං චෞසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසාපි දුක්ඛා යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කතමාචවසෝ ජාති යාතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිම්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති කතමාචාවසෝ ජරා යාතේ සංඛේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචේතා ආයුන සංහානින් ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා කතමංචාවසෝ මරණං යාතේ සංකේ සංසත්තානං තම්මා තම්මා සත්තනිකායා චුති චවනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානං බේදෝ කලේ බරසනික්ඛේපෝ ඉදං උච්චතාවසෝ මරණං කතම චාවසෝ සෝකෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතංස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුත්තංස සෝකෝ සෝචනා සෝචිතන්තං අන්තසකෝ අන්තපරිසකෝ අයං උච්චතාවසසකෝ කතනෝ චාවසෝ පරිදේවෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතංසේ අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුත්තංස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේමි තත්තං පරිදේමි තත්තං අයං උච්චතාවසෝ පරිදේවෝ කතමං චාවස දුක්ඛං යංකෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං කතමංචාවසුදෝමනසං යංකෝනාවසුචේතසිකං දුක්ඛං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසුදෝමනසං කතමෝ චාහුසෝං උපායාසෝ යෝකෝ ආහුසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතංස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චතාවසෝ උපායාසෝ කතමංචාවසෝ යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති ආවතමයන් නජාති ධම්මං අස්සාම නචවතනෝ ජාතිය ගච්ඡයාති නකෝපනීතං ඉච්ඡාය පත්තම්බං ඉදං පියං පිච්ඡං නලබති තම්පි දුක්ඛං ජරා ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා උප්පඤ්ඤති අහෝ වතමයං ජරා ධම්මා අස්සාමේ නචවතනු ජරාගාගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පන්තම්බං ඉදං පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා උප්පඤ්ඤති අහෝවතමයන් ව්‍යාධි ධම්මාං අස්සාම නචවතනෝ ව්‍යාධියා ගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පන්තම්බං ඉදං පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං මරණ ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උප්පඤ්ඤති අහෝ වතමයන් මරණ ධම්මා අස්සාම නචවතනෝ මරණං ආගච්ඡයාති නකෝපනීතං ඉච්ඡාය පන්තම්බං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡං උපඤ්ඤති අහෝවතමයන්න සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස ධම්මා අස්සාම නචවතනෝ සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස ආගච්ඡයුන්ති නකෝපනීතං ඉච්ඡාය පන්තම්බං ඉදං පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කතමං චාවසෝ සංකිට්ඨේන පංච පාදානක්ඛන්ධා දුක්ඛා සේයති දං රූපපාදානක්ඛන්‍தோ වේදනුපාදානක්ඛන්‍தෝ සංඤ්ඤෝපාදානක්ඛන්‍தோ සංකාරූපාදානක්ඛන්‍தோ විඤ්ඤාණුපාදානක්ඛන්‍தோ ඉමේ උච්ඡන්තා උසෝ සංකිට්ඨේන පංච පාදානක්ඛන්‍දා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොන භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනී සයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චතාවස දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමංචාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හායෙන් අශේෂ විරාග නිරෝධෝ ඡාගෝපටි නිසංගෝ මුක්ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨං කෝ මංගෝ සයති දං සම්මා දිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාචා උසෝ සම්මා දිට්ඨි යංකෝසු දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි කතමෝ චෞසෝ සම්මා සංකම්පෝ නික්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකම්පෝ අවිහිංසා සංකම්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකම්පෝ පතමාචාවසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවසෝ සම්මා වාචා කතමෝ චාවසෝ සම්මා කම්මන්තෝ පානාති පාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවසෝ සම්මා කම්මන්තෝ කතමෝ චාවසෝ සම්මා ආජීවෝ ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහයේ සම්මාං ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චතාවුසෝ සම්මා ආජීවෝ කතමෝ චාවුසෝ සම්මා වායාමෝ ඉදාවුසෝ භික්ඛු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදායේ චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පංගන්නාති පදහති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāye චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පංගන්හාති පදහාති අනුපන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පංගන්නාති පදහාති uppannānaṁ කුසලානං ධම්මානං තිතියං අසම්මෝසාය බියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණියා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පංගන්හාති පදහති අයං උච්චතාවසෝ සම්මා වායාමෝ කතමාචාවසෝ සම්මා සති ඉදාවසෝ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනසං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනසං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජාන සතිමා විනය ලෝකේ අභිඤ්ඤා දෝමනසං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජාන සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනසං අයං උච්චතාවස සම්මා සති කතමෝ චාවස සම්මා සමාධි ඉදාවුසෝ භික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡය කුසලේහි ධම්මේහි සමිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පඤ්ඤ විහෙරති විතක්ක විචාරානං උපසමා අඤ්ඤත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိယඥානං උපසම්පඤ්ඤ විහෙරති පීතියා ච විරාගා උපේක්ඛකෝ ච විහෙරති සතෝ ච සම්පජාන සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරියං ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තතියං උපසම්පඤ්ඤ විහෙරති සුඛස්සච පානා දුක්ඛස්සච පානා පුම්මේව සෝමනස්ස දෝමනස්සානං අත්තගමා අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්තං ඥානං උපසම්පඤ්ඤ විහෙරති අයං උච්චතාවසෝ සම්මා සමාධි ඉදං උච්චතං සෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාං අරිය සත්‍යං තථාගතේන ආවුසෝ අරහත සම්මා සම්බුද්දේන බාරණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින්ති යදිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මන්ති ඉදම වචායස්මා සාරිපුත්තෝ අත්තමනාතේ භික්ඛු ආයස්මතු සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති